හැබැයි ප්‍රසජනයන් අතර 100%ක්ම ධාර්මික හොඳ අය හොයාගන්න බැහැ. එහෙමනම් ඒ අත්ෝ රහත් නැත්නම් බුදවරු සාමාන්‍ය ප්‍රසජනයන් ගැන කතා කරනකොට හැකි තරම්ම හොඳ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න. හැකි තරම ධාර්මික ඇත්තනෙත් එකතු වෙන්නේ. ඒක ගිය ඇත්තන්ට විතරක් නෙවෙයි, පැවිදි ඇත්තන්ටත් එක්කයි. පැවිදි ඇත්තන් අතරත් නිතරම බලන්න ඕන තමන්ගේ ජීවිතයේ මේ පැවිදි ජීවිතයට ගැළපෙන හිතකර මේ හොඳ ඇත්තන් හොඳ පැවිද්දන්ව ආශ්‍රය කරන්න කියන්නේ. මේ ප්‍රශ්නයක් ඇති වෙනවා පැවිද්දා හොඳ කෙනෙක් නේද කියලා. ප්‍රත්‍යඥ සම නිසා මම යන්න පුළුවන්. ඒ නිසා තමන් පරිස්සම් වෙන්න ඕන.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 එක කියලා හිතවතා දැන් බොහෝම කිච්චු වුණාම කියනවා මගේ 50 කියලා. එහෙනම් අම්මව අම්මලා කියනවා තමන්ගේ දරුවට මේ මගේ 50 කියලා. ජීවිතේ වගේ සලකනවා. අන්න එහෙම බොහොම හදවතට කිට්ටු වුණු ඊටාම හිතවත් ඒ තමයි යහළු කියන්නේ මිත්‍රයෝ කියන්නේ. නිසා ඒ වචනේ සා වටින වචනයක් බව අපි තේරුම් ගන්නට ඕන පින්වතුනි.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 ඒ නිසා ජීපින්නතුන් මේ මට මඟ පෙන්වන මට ආරක්ෂාව දෙන මේ කෙනෙක් නේද කියලා ඒ භික්ෂුන් වහන්සේ කෙරෙහි දක්වන ආකල්පයේ වෙනස්. ගිහියත්න් එක්ක වැඩි එයා ගෞරව ඇතුළු කරන වැඩක්. මේ කල්යාණ මිත්‍රයෙක්. උන් යනකොට ආයෙත් එනවා මේ මේ කාලේ නම් ඉස්සර බුදුහාඳුරන් කාලේ තිබුණේ නැහැ. මේ ශාලේ කියලා පෑණේ මිත්‍රෝ කියලා જાතියක් ඉන්නවා. ඒ කියන්නේ තාම දැක්කෙත් නෑ අදිත්ත මිත්‍ර. දැක්කේ නෑ. එහෙන් දැක්කෙත් නෑ පෑණේ මිත්‍රෝ. ඉතින් ලියුම් දිනවා, එහෙන් යනවා, මෙහෙන් යනවා, තෑගි භෝගේ එනවා. ඉතින් අන්න ඒ විදිහේ මිත්‍රයොත් අද සමාජයේ ඉන්නවා.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 ඒ පොත් මුතුමැණික් වලට වඩා රන්රුවන් වලට වඩා වටිනවා පින්නතුනි. ඒ නිසා මිත්‍රයන් ගැන කතා කරන විට ඔය භයානක කල්යාණ මේ පාප මිත්‍රයෝ ඉන්නවා ඉස්සාම වටිනා කල්යාණ මිත්‍රයෝ ඉන්නවා පොත් අතර. සමහර අය වැඩි මිත්‍රයෝ නෑ ඒ අත්ගේ මිත්‍රයෝ පොත් තමයි. පොත් වලින්. මේ විදිහේ සාකච්ඡා කරන පොතත් එක්ක. නොඑක් දේ ඉගෙන ගන්නවා. Tamanටත් හිතෙනවා ඒ විදිහේ පොත් ලියන්න අදහස් ලබා ගන්නවා. දැන් බලන්න පින්නතුනි එතකොට අර කවුරු හරි කෙනෙක් හොඳ පොතක් ලියුවොත් විශාල මිත්‍රයෙක් වටිනා මිත්‍රයෙක් සමාජයට දුන්න වෙනවා. ඒක භයානක දේවල් ලියන එක්කෙනා මේ සමාජයට පාප මිත්‍රයෙක් අදම මිත්‍රයෙක් දුන්නා වෙනවා.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 කොයි වගේද? බින්න ඝටාදි වාම්භෝ. සිදුරක් කියන බිඳිච්ච කලගෙඩියකින් ටිකෙන් ටික ටිකෙන් ටික වතුර බේරී යනවා වාගේ මේ අපේ ආයුෂත් ටිකෙන් ටික ටිකෙන් ටික ගෙවි යනවා අය. ඉතින් බලන්න එහින් ජරාව ඇඟට පනින්න බලාගෙන ඉන්නවා. මේ පැත්තෙන් රූ ලෙඩ දුක් ආදිය අපට හතුරු වගේ ගහන්න බලාගෙන ඉන්නවා.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 ඔය ඇවිල්ලා නැහැ. ඒ ඇත්ත එනවා එන්නේ මොනවා ප්‍රතිෙන්ට ඕනේ කියලා අර මිත්‍රයාගේ ඉතින් ඇති නැති ಗುಣ කියලා එයා මුරුංගාත්ති කියලා කතා බස් කරලා ඔහොම කියලා මොකක් හරි අරගෙන යන්නේ එක්කෙනා. ඉතින් අර මිත්‍රයා ඉතින් එයාගේ කතාවට එහෙම ඉතින් සමාජයට වසී වෙනවා, සමාජයට සතුටු වෙනවා.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 කතා කරනකොට පැණි වැක් කරනවා, මී පැණි වැක් කරනවා තොල් දෙකෙන් කට. හදේතු හලා හලං හදවත එහෙම මිහිරි නෑ. ඒතර එහෙම මී පැණි වගේ නෑ. හලාහල ඉසයක් වාගේ එහෙම අයත් ඉන්නවා. Tamange වැඩේ කරගන්න දෙන මිත්‍රයෝ. ඒ කල්යාණ මිත්‍රයෝ නෙවෙයි.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 ඒ කියන්නේ දැන් මේ මිත්‍රයා ඉතින් ඔය නොයෙක් විදිය ලාමක විනෝදේ ගැන කතා කරන්න කැමති එක එක්කෙනාගේ ඕපදූප ගැන කතා කරන්න කැමති එක්කෙනෙක් ගැන. හ්ම් එහෙම නිකන් හරි කියනනම් හොඩුවාවක් උන්න ඇවිල්ලා ඉතින් කතාවට පටන් ගන්නවා. අරයා සතුටු වෙන විදිහට කතා කරන්නේ.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 ඊට පස්සේ මග හැරලා යනවා මිත්‍රයා අමාරු වෙනකොට. ඒ පාප මිත්‍රයෝ. කල්යාණ මිත්‍රයා සමාන සුඛ දුක්ඛ. සුදුක් දෙකේදීම සමෝ ඉන්නවා. අනේ. එයා දුක් සැපයෙන් සුවයෙන් හොඳින් ජීවුනෝ ඉන්න කාලෙත් ආශ්‍රය කරන යම් කිසි දෙයකින් ඒකෙන් පිරුණාම අමාරු වැඩිච්ච වෙලාවේ හා එයා දැන් අමාරු වැටුණා මට ඕනේ නැහැ කියලා දාලා යන්නේ.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 ගාථාවෙන් ගාථාවට කතාවක් එන්නේ නැහැ. බොහෝ විටම එනවා. ගාථාවකට සම්බන්ධ කතාවක් තිබෙනවා. සමහර කතාවලදී ගාථා දෙක තුන පාවිච්චි කරනවා. අන්න ඒකයි කතාවස්තු 300 ගණනක් උනේ. පොතේ තියෙන ගාථා 423ක් වර්ග 26ක් තියෙනවා. දැන් මම මේ ගස්තු වර්ගයේ පඬිත වර්ගයේ මේ පඬිත වර්ගයේ ගාථාවක් තමයි මාතෘකාවට ගත්තේ. දැන් කාට කොහෙදද උන්වහන්සේ මේ නබගේ පාපකේ මිත්‍යේ යන ආදී ගාථාව දේශනා කළේ කියලා සොයලා බලන්න ඕන. ඉතින් පේනවා බුදුහාඳුරාගේ කාලේ උන්වහන්සේට බොහෝම ශ්‍රාවකයෝ ගෝලයෝ සිටියා. එයින් කෙනෙක් තමයි සන්නහාමුදුරුවෝ. පින්නසුම් අහලා ඇති උන්වහන්සේ මාලිගාවල් අසහැර දාලා ඔක්කොම අසහැර දාලා අර බුදුබව ලබා ගැනීමට යන විට උන්වහන්සේ එක්ක ගිය කෙනෙක් තමයි ඡන්න අමාත්‍ය. ඡන්නාමත්‍ය. ඒ ඡන්නාමාත්‍ය පස්සේ ගිහිල්ලා බුදුහාමුදුර ළඟ මහාන වුණා. උන්වහන්සේගේ ගෝලෙ වුණා. එහෙම මහාන වෙලා ඉන්නකොට අර සරියුත් මුගලන් ආදී මේ අග්‍රශ්‍රාවිතුත් හිටියා. උන්වහන්සේගේ ගෝලයන් අතර බොහොම නම ගිය කවුරුත් දන්න අග්‍රශ්‍රාවකයෝ දෙනමක් තමයි අර සාරිපුත්ත මොග්ගල්ලාන කියන දෙනම අග්‍රශ්‍රාවකේ.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 මේ බුද්ධ ශාසනයේ තියෙන ලොකු දඬුවම. මොකද්ද? කතා කරන්නේ අන්න. කතා කරන්නේ වෙන මොකුත් නැහැ. ඒක තමයි ලොකුම දඬුවම. ඉතින් බුදුහාඳුරුව පිරිනිවන් පාලා ගියා. අන්න එතෙන්දී ආනන්ද හාමුදුරුව ප්‍රකාශයක් කළා බුදුරජාණන් වහන්සේගෙන් මට අවසර ලැබුණා මේ චන්නහාඳුරන්ට භ්‍රම දණ්ඩේ පනවන්නට කියලා.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 Thank you.